බං කලට එක්කත එකසි අසු අටවෙන් නිසරන හැම සාධනය පිළිගන්න මම කාලිග මම බුද්ධික මම තෙල්න අද පොළු හර්ෂණය සානෙ අපි පුදුමනා මේමක එපිසෝට්තුනක් එකදිකට හර්ෂාවම් වාර්තාක් කියලම හිතන ඉතිහාසට එක් කතාවලම හිතන දිකරතුනක් ඇල්ලනෑ වාර්තාවත් තියල එක කැඩු ඇද ඒක අන්ති මෝද වෙනකන් කිව්වේ නෑනේ නෑ නෑ නෑ අන්ති අන්ද මේ බොරුවට එක පාරක්ව මම විනාඩි 5ක් පරක් වෙනවා කියලා ඒ කිව්වත් එපා මේ ඔන්න දැන් අපි කව පොඩ්ඩක් පරක් වෙයි කියලා අපි කව නෑ අපි එනකන් ඉන්නම් කියලා ඊට පස්සේ කියන නෑ එපා එපා ස්ටාර්ට් මේ දැන් එවල අනේ අම්මපා මේ වගේ මේ ගිය පාර එපිසෝඩ් එකට කමෙන්ට් එකක් කරලා තිබ්බ අපිට IoT ගැන පොඩ්ඩතා වැඩි විස්සර කතා කරන්න කියලා හැබැයි ප්‍රශ්න තියෙන IoTම දෙක තුනක් කරොත් කම්මැලි වෙයිනේ අපි මෙහෙම කරමු අද පිසෝඩ් එකේ කමෙන්ටක් ඉදිර දාන්න යෝට ගැන උගලන්න මොනත් දැනගන්න ඕනි කළ බ්‍රෝඩ් විදිටන අපි කතා කර ස්පෙසිවික් දේවල් කතා කරන්න ඕන්න හැබැතිල් uh, බුද්ධිකෙන් ප්‍රශ්න අධයක් අහල තිබ කටේ නද එකද අහපු එකට විතරක් උත්තර ඇදම අනිත්තක මේ අපි අර පොල් එකක් දාලති වුණනේ පොල්ලක්කෝ කොච්චර ඕනද කියලා පෑකට වැඩි කියල්තා කියන්නේ පෑකට වැඩනම් කරනවාරේ බෑක් කරන්න <laughs> මේ නෑ මට දැනගන්න ඇත්තන මොකද අපි ස්ටටිස්ටික්ස් බලනකොට අර ගොඩක් අය මේ සාමාන්‍ය ඇවරේජ් ලිස්න ටයිම් එක බුද්ධික විනාඩි 35 40ක් විතර. ඉතින් ඒක නිසා තමයි මේ ක්වෙස්චන් එක ඇහුවේ කියන්නේ ඇත්තටම පැයක් අහන්න කවුරක් අයට ටයිම් එක තියනවාද කියලා. දැන් අපි මේ කතා කරත් වැඩක් නැහැ නේ කට්ටිය නිකන්. අහන්න පැය භාගයක් අහලා නිකන් ඉන්නවනේ. <laughs> අනිත් එක මේ කට්ටිය ෂෙයා කරන්න ඒක හරිම වැරදි ඒ කියන්නේ යාළුවා දැනගන්න ෂෙයා කරන්න ඕනේ. බල්ල පූස ෂෙයා කරන එක මේක ෂෙයා කරන්න ඕනේ. <laughs> කිවවාදන මේ කොහමරකවන්න පැයක්ට දැ යන විදිහට මෙමු ප්‍රශ්නයට උත්තරේ දුන්නනන් බුද්ධික අයුටි කරහපු ඒක මේ යාලුවෙක් කහල දෙවුණේ අර අපි ගේසර කිවන කාලිංග මේ ඩිවයිසයක් ගැන එස්සෙන් නෝ් කියලා ඒක ගැන බොඩි විස්තරයක් කියන්න කියලා ඒක මේ මෙම ඒක මුලින්ම එක ගන්න කොහෙන්ද කියල දෙමුත් ඒගොල්ලන්ගේ සයිට් එකක්ම තිනවා Uh, ඕක Google සච්ච එකක් දැමුත් එසන් uh, of බේසික් කියලා එක තමයි තියෙන අඩුම සිච්ච එක ඒගොලගේ සයිට ඇතින බැයික ශිපින් ගණන් වැඩි ටික අලි එක්ස්ප්‍රස් හරි බෑන් ගුඩ් හරි ගන්න පුළුව oh. uh, මම ගත්ත සාමාන්‍ය බෑන් ගුඩ්ඩොලින් ඒක ටිකක් බලබල ඉටියහම ඔෆර්ස් එනවා oh. ඒ ඔෆ එකක් අපලාක ඩොලර් පහට විතර ගන්න පුළුවන් oh. නැත්තං ඔෆස් නැති වෙලාගුණත් ඩොල හයට අඩුවෙන් තමයි එක තින්නේ හැබැති මතක තියාගන්න මේ මේක ඇතුල තියන්නේ සොලිස්ටේට රිලේ හෙමන මේ නොම නෝමල් රිලේ එකක් තියෙනෙ ඒක නිසා අර කරන වැඩේ ඇම්පිය ගාන්ට රාමය හරියනාද කියල බලලා ගන්න ඒගොල්ල මේ ටෙන් ඇම්පිය තමයි බේසික් කියන්නේ සිික්ටන් ඇම්පිය හෙකුත් තියෙනවා වෙයි ඔය ටෙන් ඇම්පිය එක අර මම දැක්ක බෙන්ච් මාක් කල්ල තින එක්කනෙක් ගලවලා ඕක ටෙම්ප්‍රචයක බල්ලා ටෙන් ඇම්පියම යනකොට ඒක තිීලදින ටෙම්ප්‍රචයක හැට පැක්ට විතර වැඩි වෙන මුකද පිසිබ එක අරක ට්‍රේස් එකකින් තමයි මේ මදිල ඒක තම රත්වෙනෝ කියල දවන්න එත රිලේක ප්‍රශ්නයක් නෑ කියල දෙවුණ මගෙනන් සාමාන්‍ය චයිනිස් බඩුවල ස්පෙසිෆිකේෂන් තයි භාගයක් ගන්න සියකෝ පණහයි කියල භාගයක් ගන්න ඒගේ මොක දනික දැන් ගෙතර කොටමට කන්නට ගොඩක් සේට්ි පැත්ත හිතන්න බැයි බුද්ධි දැ මේ ඩිවයිසස් ගොඩක් කලාට අර අපි ගොඩක් කලාට දැන් අර හවස් ගෙදර ඇත්තටම හදපු ගත්තොත් එම උදාහරණ ගත්තොත් මේක ඇත්තටම මැනිෆැක්චරර් සර්ටිෆයිඩ් දැන් මේවා සර්ටිෆිකේෂන් මොකුත් නැහැ බුද්ධික සර්ටිෆිකේෂන් නැහැ කියලා කියන්නේ මේක හැබැයි ගලින්ග ඔය e කම්පැනි පොඩ්ඩක් වෙනස් ඔව් මේ අර අපි චයිනීස් කිව්වහම අර දාන කොටට නෙමෙයි චයිනාවලත් තියෙනවනේ සාමාන්‍යයෙන් අර ටිකක් නම තියාගත්ත කම්පැනි ඒ වගේ එකක් මොකද යුරෝප් වලට එහෙමත් යවන මේ එකක් තියෙනවා තියෙනම තිබ්බට බුද්ධික මේක සර්ටිෆිකේෂන් එක ගත්තොත් එහෙම තියෙන්නේ අර ආරෝච්චස් විතරයි ඒක අරම සේෆ්ටි සටිෆිකේෂන් එකක් නෙමේ අර මෙටීරියල් සටිෆිකේෂන් ඒක නිසා ඉතින් ඒක ගැන අපිට හරියට කියන්න බෑ නමුත් යුරෝප්පගේ රටල්ලට යනවනං ඒවා දැකයි මේ බ්ලොග්ගලේම ගොඩක් රිවියස් තියනවා ලියල මේ බෙන්ච් මාක් කරපයව තියනගේ හාඩ්ඩියස් කරලා ඒ වගේම මේ ෆලෑෂ් කරලා එහෙම කොමත් 8260 පැනදී අර හැමදෙසම් භාගයක් කියලා ගන්න එක හොඳයි අනිත් එක අර අපිට මුලින්ම කියන්න දැරෙන බුද්ධික දැන් හවුස් ඔටෝමේෂන් මේ IoT වගේ පාවිච්චි කරනට සේෆ්ටි ගැන ගොඩාක් හිතන්න වෙනවා මොකද 230 වෝල්ටේජ් එක වැඩ කරන්නේ ඒවා ගැන එක්ස්පීරියන්ස් නැත්තම් මෙහි මොකද නිකන් මේසු උඩ වයර් රමුණගෙන ටෙස්ට් කරනට ගොඩාක් අර දැන් ලංකා වෙලා තියන්නේ අපිට අයිසොලේෂන් ට්‍රන්ස්ෆෝර්ම ඒ වගේ දේවලුත් නැනි බුද්ධික මේ මංවනන් සාමානය ටෙස්ටිං වල්ති කරන්නේ දැන් එකැන අපිතම මම වැඩ කරන්න ඕනේ දෙසිතිය විදුලිය සර්ගිට් එකක් කියලා නමුත් ටෙස් කරනට බුද්ධිම දෙසිතිය පාවිචි කරන්නෙම නැහැ මං කරන්න ටල්ලෝස් වෙනම වෝල්ටේජ් එකක් තියාගෙන ටල්ලෝස් පොඩි බල්බ එකක් වගේ තියාගෙන එටල්ලෝස් පාවිච්චි කරනවා මේ AC වෝල්ටේජ් එක මේ කෙලින්ම දෙසිතිය පැත්ත විදියට එකනිසකිට ටෙස් කරනකොට හැබැයි අර 230 driven මොනවා හරි equipment තියෙනවා නම් ඒවා plug වලට ගහන්න ඕනේ. නමුත් wire රමුණන ඒට මේට කරන තැන් ටික මම සාමාන්‍යයෙන් කරන්නේ අර විදිහට තමයි. මේ සවුඩ් නිකන් අර live wire ඇදගෙන ඇදගෙන කරන්නේ නැතුව අනිත් එක ඉන්සර්කිට් ටෙස් කරනකොටත් මම මුලින්ම කරන්න හෙමයි ගැන අදාල තැන්වලට ටල්ලෝටගේ සි එකකින් කරන්ට් එක දීලා ඒ කරන්ට හරිටනවා ෂෝට්ට ගත්තිනද ඔක්කොම ටෙස් කල්ල තමයි මොකද හරියට ඉලෙක්ට්‍රික් සගිට්ටක් හැදුවත්ේ මේක මැග කල්ලා ය ටෙස් කරලා ඒ විදිහටනේ කරන්නේ නමු තර ගෙදර තියනය වෙනස් කනට මුලින්ම මතක තිහාගන්න මේ අපි මෙතන අපි ආයකන් තමන්ට ගැන හැකියාවක් නැත්තං ඒක ගැන සිටිෆිකේෂණයක් වගේ කල්ල නැත්තං කවුරරි දන්න කෙනෙක්ව අනිවාරයෙන් ඒක පිළිබඳ දැනුව තියෙන කෙනෙක් සම්බන්ධ කරගන්න ඒගැන එකට උදව් ගන්න මොකද විදුලියත් එක්ක සෙල්ලං කරන එක හිතර හොඳ වැඩන්නේ අනිත්තක මේ තව කට්ටි කරන දෙයක් තමයි මේ ඔය අපිතම මොටමේෂන් ඩිවයිස් හදනෝ කියලමන හරි ගෙතර තමන් හදාගන්න කියලසකිට් එක එතකොටත් ඒක පව දෙන්න පාවිච්චි කරන්න දැන් සාමානෙන් ඔය ඩිවයිස් එක ඔවන් කල්ල තිබ්බාම ඕක කවුරුත් බලන්න ඕ් කරන්න එත්නෑ ගොඩක් කලාට යන එතකොට ඕකට ඩීසි බව සප්ලයික ගන්නකොට එක්කෝ පයි වෝල්ට් නැත්තන් 3.3 volt step down power supply එකක් ඕන වෙනවා ඒකට ගන්න අර වියදම් කරන්නේ අඩුවෙන් මේකට. සමහර වෙලාවට අර ඩොලර් එකට එකහමාරට තියෙන මේ පවර් සප්ලයි මොඩියුල් එකක් ගන්නවා. ඒවා මේ ෂුව නෑ මේ කොච්චර වැඩ කරයිද ගිනි ගනීද මොනවේද කියලා අනිතක ඒවෑන් බුද්ධික දැන් ඔය පව සප්ලයි උසලින්ම දැන් මේක ගොඩම්ම කරන්න බුද්ධි කර එල්ලිඩි බල්බල එල්ලිඩි බල්බ ඇතුලට අර e e කැපසිටරයකු රේස්ට්‍රක දාලා තමයි මෙයා දාන්නේ මේවා එක දෙයක් තමයි කට්ටියන්න තේරෙන්නේ බල්බල් ලයිට්ලා ආයු කාලෙ ගොඩක් අඩු වෙනවා අනිත් එක තමයි පවර් ෆැක්ටර් එක පවර් ෆැක්ටර් කරෙක්ෂන් කියලා තියෙන පවර් ඒ කියන්නේ පවර් ෆැක්ටර් එක ඒක ගොඩක් අවුල් වෙනවා අනිත් එක තමයි මේ ගිනි ගන්න පුපුරන්න මොකද අර කැපසිටස් බුද්ධ එක කෙලිම ගිනි ගන්න මොකද අර සේෆ්ටි කැප් එකක්වත් නෙමෙයිවට දාලා තියෙන්නේ ඒක චීප්ම එකක්ම කරලා ඒකයි අනිත් එක අර ස්විච් මෝඩ් පවර් සප්ලයි ගත්තාම ඔය බුද්ධ දික වගේ ඩොලර් 1 2 ඒවෙන් ප්‍රශ්න තියෙන බුද්ධික මේ ඒක සේෆ්ටි නෑ වගේම කරන්ටගේ අනි පැත්තර නොයිසුත් යවන එක නියමයි ආරF නොයිස් යවන එතකොට දැන් ටීවී හරිට පේෙන් ඇති වෙනවා නිතික්විපන්ටට ඉන්ටෆියරන්ස් එනවා ඒ වගේ ප්‍රශ්නත් වෙන්න පුලන් ස්පේශලි අර සෙන්සිටි වික්විපන් තියන අනිත්තක මේ ඒ වගේ කාලින්ග ගහල තියෙන රේටට් පව එක ගන්න බෑ ගොඩක් කලාවට ද අපි හිතම අපි ඩිවයිස එක ඩිසයින් කරනවා කියලා මිලියම්පියර් හාරසියක් ගන්න ඕක සමහරලාට ඕක වයිෆයි තියෙන චිප් එකක් වුණොත් එහෙම ඕක පීක් එක යන්න පුළුවන් මිලියම්පියර් 700 800 වගේ යන්න පුළුවන්. ඒ වෙලාවට හැන්ඩල් කරගන්න බෑර පවර් සප්ලයි එකට ඒක කියලා තිබුණාට එතකොට වෙන්නේ වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා අපි කරන්න යන වැඩේ හරියට වෙන්නේ නැහැ. හැබැයි ඒක ලෙඩේ හොයාගන්නත් බැරි වෙනවා ගොඩක් වෙලාවට. මොකද ඒක ඔන් කරපු ගමන් වැඩ කරනවා. සමහර වෙලාවට විතරක් වැඩ කරන්නේ නැහැ. එක්ක ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේ. ආ වෙලාතින හැම ති ඒ ප්‍රශ්නටයක් මේ USB කෙබල්ලට තියනේ ලංකාටය කමාරි හොඳගේ බල්ල අයෝට තිල්න්න අපි ඔෆිස රස්බෙරි පයිවල්ටම කරද්දේ ටියක් මේ සැහන් අමාරාර නැත්තන් රස්පිරි පයගේ වොල්ට මේ ඩොප්පෙනර් බෝනිං එක පෙන්න්නනවා මේ හරි කේබල්ලයක් කම්බුන් නැතිවුණා මොකද අපි එහෙම මහිතන්න අපි ෆෝන්න ලාපුවත් චෙක් කල්ල බැලවා මේ <laughs> මත අන්තිමට රමසන් මනහරි ඩිවයිස්වලට ගන්න කේබල්තම පවිච්ච කරන එක USB කේබල් මත ගොඩක් දෙවල් ඩිපෙන්ඩ නර මිනිස්සුන්ට තේරෙන් නැතිවුණට පොතිලින දැන් අර ෆෝන් චාජවල චාර්ජනන ටයිම් එක දැන් දැන් අපි කේබල්ල ගන්න අපේ අඩුවටමනි හොයන්න ඒකෙන් ෆෝන් එකටත් හොඳනෑ චාර්ජනත් වෙලා යනවා මේ අනිත්තක ප්‍රශ්න තමයි මේ ගණන් වැඩි කියලත් සඳයි කියන්න <laughs> එහෙම වෙච්ච අවස්ථාවල අපට දින ගැන අපි වැඩි ගණන් දීලා කේබල් ගෙනල්ලා ඉතින් හොඳ නැහැ ඉතින් ඕක ටෙස්ට් කරන්න පුළුවන් එකම තමයි මම අර Android වල නම් පාවිච්චි කරන MP කියලා app එක. ඔය MP app එක දැම්මම බුද්ධික මේ පෙන්නනවා ෆෝන් එකේ කොච්චරක් charging වලට current එක ගන්නවද කියලා. ඒ කියන්නේ කේබල් එක ගහලා charge කරන් දුන්නාම දැන් මෙච්චර MP ගාණක් මේ කේබල් එක හරහා එනවා කියලා. එතකොට ඒක හරහ බලන්න පුළ අපට කේබල් ජාති දෙකතුන චාජ ජාති දෙකතුනක් ගහල ඇත්තනම ෆෝන් එකට වැඩියෙන් එන්න කොයගෙන්ද කියලා ඒක වැඩිගෙන නරකක් නෙමේ ඒ හැබැයි දැන් මෙහම දෙයක් තින දැන් අපි තම් ෆෝන් එක ඇත්තරම් පාච්චි වෙන්නේ චාච් කරන මිලියම්පේ රටසිය කියල ෆෝන් එකට අවශ්‍ය අර කොච්චර හොඳ ඒවා දැම්මත් අටසියට වඩා ෆෝන් එකෙන් ගන්නෙත් නැහැ ඒගන්නේ අවශ්‍යතාව විතර නමුත් අටසියක් ගන්න එකට තුන්සියක් ගන්නව නම් එතන ප්‍රශ්න එතන ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසාරමේ ගෙදර පාවිච්චි කරනවා නම් මේ හදා ගන්න පුළුවන්න හොඳයි මේ ලස්සන නෑ අර වගේ හැබැයි මේ දැන් සාමාන්‍යෙන් ඔය USB කේබල් එක එන්නේ AWGවිසි හතර විසි හය ඒ වගේ ගේජ්ජක මේ කම්බියක් නෙන්නේ ද ඊට වඩා අපිතම දහට වගේ එකකින් දාලා මේ සොකට දෙකක් පාස්සලා හදාගන්න පුළුවන් මයික්‍රෝස්බිත් දාම එකන මොඩියල් ගන්න තින වෙලා තින පුතික දැන් ඇතන වාරක හදනකට අයිඩියල්ම වාරක මන්දක් කියර නෙට්ව කේබල ඇතුල කට්සික් තුලන පය පැරගත්තන ොත් අම්බරලත් තියෙන්නේ ඒක පැරල් කල්ල ඔන්න දන්න දාන්න පුළුවන් ඒන් වාර්දයක් ගත්තන එතන ගොඩක් ඇති හැබැයි ප්‍රශ්තියන එකක්නයි වායරක ෆලෙක්සිබල්න ලස්සනත් නෑ හැබැයිති වැඩේ වෙනවා <coughs> හැබැ ජැක් දෙකක් ගන්න එච්චර ලොකු ගානක් යන්නේ නෑ ගැන උපියල් දෙසියකටතර මයිකස්බි පැත්ත නිතය ගත්ත දෙ ගන්නල හැබැයි සමහර ෆෝන් චාර්ජන නෑ බුද්ධිකර ඩේට වර්දක නැත්ත එක සමහරලාටි තැන පුල පව දෙක තර දුන්න ඇති කියලා ඊළඟම ප්‍රශ්නම හැබැවා පාසන් කර වැරදිලා දනරන වැරද්දොත්තේම අලුත් ෆෝර්නකුත් ගන්න <laughs> <laughs> කරන්න ඒ පොටෙක්ෂන් එක නෑනේ පවන්නද ඊට පස්ස අර ෆයිවෝල්ට දැන් ඊළඟ USB සීක ගොඩ පස්තිනනේ USBC බෑ හැබැ මෙහම් පුලා තැම් USBC වනාට USBC මයිකෝ USB කන්වටස් තියෙන තොට කේබල් එක හදලා අරවිද දුන පාචාජන වැඩගන්න මචෙක්කල තින මයිෆෝන් න වැඩගන්නවා දැම්මකද මගේ මං අරමසන් හොදගේ එමසනලින් හොඳගේ බල්ලාගගෙන ඇත කාර්ග තියන්න මයිකෝ ස්පි කේබල් ෙදර තියනෙ මයික මන්තය මහිත බුද්ධිකටත් එකක් හොඳට වැඩගන්න ඒ කේබල් මේ වලට මං එතකට මයිකෝස් බිට සීක ගැහුව නෝමල් ඉදිර ෆෝර්න එක පාස්චාජි වැඩ කියල පෙන්න්නන ඒකයි කාලිග මේ USB සී ගැනත් අපි මේ ලබන සතිවත් කතාගම එක ටිකක් වෙලා වරගෙන මොක ඒක බොන්නන ප්‍රශ්න ඒක USB-C 3.1 ඕක ඒක ගොඩක් ඒවා තියෙනවා ඒක ගැන එක එක මාකටින් ටර්ම්ස් ඇවිල්ලා ඒවයි ඇත්ත ස්ටෑන්ඩ් දැන් ඇත්තටම ෆෝන් චාර්ජ් කරන්න ලැප්ටොප් චාර්ජ් කරන්න මොන චාර්ජ් කරන්නත් එකම ඉන්ටර්ෆේස් අනික ඒක චාර්ජ් කරන්නත් පාවිච්චි කරනවා එකෙන් අවුට්පුට් ගන්නත් පාවිච්චි කරනවා එකෙන් ඉන්පුට් දෙන්නත් පාවිච්චි කරනවා ඒක නිකන් අර සැමට සරල්ලන්න සිලා සැල්ලිලා අපි දැන් අර යන්නගේ ටොපික් එක එස්සන් නෝ කතා කර මේ එකතින් අපි ගන්න විදිහ ගැන කිවන්නේ ඉළඟට එක ගත්තාම සරල්ලම විදිහක පාවිච්චි කරන්න පුළුවන් අපිතම බල්බ එකක් ඔන්න ඔෆ් කරන්න එක දාගන්න ඕන කියලා එහෙමනම් කරන්න තියන්නේ මේ බල්බ එකේ වයරිං එක තියෙනනේ බල්බ එකට යන වයර් දෙක තියෙනවනේ ඒක මැද හරියේදී බල්බ එක කිට්ටුවේදී මේ සොන් ඔෆ් ඩිවයිස එකට ඉන්පුට් එකට දෙනොයි වයර් දෙක අවට්පුට් එක දෙනවා බල්බ් එකට දාලා එතකොට ඇබැයි බිත්තිය සුච්ච එක දාලා තියන්න වෙනවා දිගටම එතකොට ඇප් එකෙන් තමයි ඔන්න ඔෆ් කරන්න වෙන්නේ ඉටවසේ ඇප් එක දාගෙන ඇප් එකට පුළුවන් කනෙක් කරගන්න එසන් ඔෆ් ඩිවයිස් එක තියෙනවා මේ පොෂ් බට්න එකක් ඒක ඔබාගෙන හිටියාම තත්පර දෙක තුනක් ඒක මේ කන්ෆිගරේෂන් මෝඩ් එකට නවා ඊළඟට ඇප් එකට පුළුවන් වයිෆයි කනෙක්ටලා හොයා ගන්න ඩිවයිස් එක ඉටසේ ගන්පික කරගන්න ලේසි ඉළඟට ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා මේ Amazon uh, Echo Google home ඒවට කනෙක් කරගන්නත් ඉන්ස්ට්‍රක්ෂන් uh, තියනවා ඒ නිකම් අරගෙන පාවිච්චි කරන්න විදිිය ඊළඟට ඊට වඩාටිකක් එහට ගිල්ල ඒ අප එක පාවිච්චි කරන්න ඕන්න අපේ මොකර ඇපලිකේෂන් එකක්දාගෙන අපිතම අපි වෙන uh, අපේ හෝම ටෝමේෂන් සිිස්ටම් එකට කනෙක් කරගන්න ඕන්න ඒ ඩිවයිස එක ඇතුළ තින්න ESP 8266 කියන චිප් එක වයිෆයි චිප් එක එඩිවයිස එක ගැලෙවට පස්සේ එක සැකිට් බෝඩ් එක බැලුවහම එක හෙඩ එකක් තිනවා හෙඩ එක සෝල්ඩ කරලා නෑ එතන්ට වය හතරක් සෝල්ඩ කරගෙන ඒක සාමාන්‍යෙන් තියන්නේ ESP චිප් එක ප්‍රෝග්‍රෑම් ෝඩ් එකට ගන්න නම් ඒක තියෙනවා මේ එකලු දීලා තියනවා ජීපIෝ පින් එකක් ග්‍රවන්් කරගෙන පවා දෙන්න ඕන ඒ දිහට AGPIෝ සීරෝ පින් එකයි ඉළඟට TXRX දෙකයි ඒකට වය සෝල්ඩ කරගන්න පුළුවන් කරගෙන USBටTTL කන්වට එකක් කරගෙන අපිට සාමාන්‍යෙන් නික මයිකෝ කන්ට්‍රෝල් එකක් ප්‍රෝගෑම් කරගන්න විදිහට කරන්න පුළුවන් මොන සොට්ටර් පුද්ධිකකට හොඳ ගැන ප්‍රෝග්‍රම ගැන රොම් එක දාගන්න දන්නම් ඒක ආඩිනෝ අඩිය කරන්න පුළුවන් නෝඩම් දානන දාලා මේ එකනර නෝඩම් වලට තියෙන ස්ප ඩිවලොප්මන්් බෝඩ් එක ඇඩ් කරගන්න ඕන අයිඩිය එකට එක ගිට්හබ් එක තියෙනවා මේ ප්‍රජෙක්් මැනේජ ගිහිල්ලා බෝඩ් මැනේජ ගිල්ලා බෝඩ් එක ඇඩ් කරගෙන ඊළඟ නිකන් ESP8266 එකක් ප්‍රෝග්‍රෑම් කරන විදිහටම කරන්න පුළුවන් හැබැයි මේ එසන් of මොඩියුල් එකේ තියෙන්නේ 1MB මෙමරි එකක් තියෙන්නේ මේ එතකොට අපිට අර OT ඩිප්ලෝයි කරන්න එහෙම නම් ඇප්ලිකේෂන් එතකොට half මෙමරි එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ මොකද ඒකේ අර මේ අර SP කියලා ෆයිල් සිිස්ටම් යකොත්ති නිද වෙතකොට ඒකටත් ඉඩක් යනවා ඉළඟට ඕටී e දාන්නන හරියට අර මෙමරීගේ භාගයක් තමයි පාවිච්චි කරන්න පුලුවන්ගන්න හැබැයි මෙමරි චිප් එකත් තියෙනවා පේන්න බෝඩ් එක බැලුවහම ඒකට වෙන ෆෝම එක බිට් මෙමරීක සෝල්ඩ කරගන්නත් පුළුවන් ඕක Google කරොත්තිම ගොඩක් ඒවයිනවා මේ අනිත්තක ෆර්ම් අයකුත් තියෙන වෙනම ස්ප e ඔය එසන් ඔෆල්ට ඒකත් ගිට්හබ් තියනවා ඒ ෆර්මයක මේ තට් පාටි ෆර්මය එකක් ඒකට කමියනිට එකකුත් තින්නවා ඒක දාගන්නත් පුළ එක දාගත්තොත් අපිට කෙලින්ම වෙබ්පේජ් එකක් එනවා එක අයිපක් ගැහු හම ඒක ඇතුළිඳගෙන ගන්පික කරගන්න පුළුවන් මේ අනිත්තක අපේ අර අපේ හෝ මොටෝමේෂන් එකක් තියෙනවනම් ඒක MQTT බ්‍රෝක එකක් තියෙනවනම් ඒකට කනෙක් කරගන්න පුළුවන් ඒ වගේ පුළුවන් එතකොට අපිට මුලින්ද ලියන්න ඕනේ අපේ ෆර්ම්යායක ඒක පාවිච්චි කල්ලා අපිට කස්ටම් මොකක්කර ස්ටම් එකට කනෙක් කරගන්න පුල මගේ ප්‍රශ්නය 86 රිලෙහෙකු අරගෙන තමන්යක් කදාගන්න එක මේක ගන්න ඇතර වෙන වෙනස ගාලිග ද අපි ඒක ගත්තොත් පවසප්ලයි කහදන්න ඕන එකට රිලේක ඕන අර ESP අඩු ගාන සීරෝවන් බෝඩ් එක හරි ඕනා ඉල්ළඟට ඕකට පුස් බට් එකක් එල්ඩ කනෙක්ටස් e ලස්සන පෙටියක් හදාගන්න එතකට ඩොලර් දහයකට හරි ඉට හ පැත්යනවා වෙයි මේක ඔක්කොමට්ටික කම්පැක් කල්ලා ලස්සන පෙටියගෙන කනෙක්ටස් ඔක්කොම වයට්ටිකමුණන්න විතරයි තින්නේ ඩොලර් පහකට හයකට අඩුවෙන් ගන්න පුල ඒක ගොඩක් රට දැන් අපිට තේරෙන දත බුද්ධි තැන්ව අපි හැමදිස්සම දැන් අපි වුණත් මේ දෙයක් කරන්නගම සමල්ලට ඒක හදන්න හදලා ඔක්කොම කල්ලා ගණන් හදලා ඔක්කොම කළ බැලුවාම සමල්ලාට ගන්න කලා හැබැයි ඉතින් උතන මෙහෙම දෙයක්වත් තියෙනවා අර එහෙම හැදුවහම අර දැනෙනල් දැන් බුද්ධිකයි මයිකවන මේ ප්‍රෝග්‍රම් කරන්න මෙහෙමයි මේකට මෙහෙම කරන්නේ ඒකට හේතු දැ බුද්ධිකත් එඩිටෝක්ක් එකක් එක මේ කල් එක ප්‍රෝග්‍රම් කල් ලොක්කොම් බලලා ඒ දැනුම තියෙන හින්ද මේ පැත්තරයන එක ලේසි නමුත් අර මේකක් කරගෙන කරන්න යනවනං එම හිතන යාට ලැබෙන දැනු මඩු ඕ ඒක මේ එමුණොත් ඔය ESP8266 කියන එක පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්නවන මොකෝ මේ හැක්කරගන්න ලේසි ගොඩක් මේ නැත්තන් අර ඉන්ස්ට්‍රක්ෂන් බල්ලා මේ වයරක මෙතැන්ට පස්සන්න ඉට වස මේක මේම කනෙක් කරන්න කළ ඒත් වැඩේ වෙයි ඇබැයි අර දැනුම අඩුවේ ලබා ගන්න මේ ඒකත් එක්කම තාපඩි ප්‍රශ්නයක් හල්ති පපෙන් අර වයි මේ ස්විච්චුත් වෙනවනේ බයිගන බල්බුත් තියෙනවා අයිප අයෝට ස්විච්චුත් තියෙනවානේ ඒ දෙකේ මේ වෙන සමකක්ද කියලා මන්න එක පාටමෙන අඩියක තම ඉන්ස්ටෝල් කරන පහසුව ගැන්න අල්ලා ලයිට් කනයිතින් ඕන කර ගහන්න පුලා නිසා ඒක තමයි ඉතින් ඒ කියන්නේ දැන් ස්විච් එකක් වුණොත් අනිවාර්යෙන් වයරින් එක පොඩ්ඩක් මොඩිෆයි කරන්න අඩු ගන්න එන වයර් දෙක කපලා ඒක හරහා දෙන්න හරි වෙනවා බල්බ් එක ගන්න නිකන් හෝල්ඩර් එකට දාලා එහෙම කරන්න හැබැයි මේ ඔය ස්විච් තියෙන ඒවා හැක් කරන්න ලේසි ගොඩක් වෙලාට මොකද අපේ ඔය දැන් ඔය සොන් ඔෆ් එක වගේ ගොඩක් ඒවා එහෙම හැක් කල්ලා අපේ කස්ටම් ෆර්ම් එකක් දාගන්න ලේසි ගොඩක් වෙලාට හැබැයි බල්බ් එකක් කියන්නේ කම්පැක්ට් ගොඩක් ඒක ගලෝලා අරම මොඩිෆයි කරන්න ගියොත් අපිට මේ ඒක ආපහ පාවිච්චි කරන්න අමාරුවෙනවා ඒක තමයි තියෙන වෙනසනා හැබැයි එස්නෝ එක ප්‍රශ්න තියෙන මුද්ද එක එකක් තියෙන ස්විච් එකක් නෙවෙයි. ඒ කියන්නේ ස්විච් එකෙන් බිත්තියට හයි කරන්න පුළුවන් ස්විච් එකක් නෙවෙයි. නෑ නෑ ඒක මේ වයරින් එකේ බල්බ් oh. එක කිට්ටුවෙන් බල්බ් එක කිට්ටුවෙන් හයි කරන එක නා බල්බ් අර Wi-Fi බල්බ් එකක් ගන්න දැන් එහෙම බැලුවොත් එම් ඒකත් තරම් ගෙදර ලයිට් තියෙනවා නම් අපි තුමු අඩුවටම දැනට ගන්න පුළුවන් E ලයිට් එකනේ. E ලයිට් එක ගන්න ඩොලර් එකොළහක් විතර ඕනේ ඉතින් එහෙම බැලුවත් ගෙදර ඔක්කොම ටික තියනවා නම් මේක ඩොලර් පහක් දීලා අමුන්න එක ලාභයි. මොකද අමුණන්නත් එච්චරම අමාරුවක් වෙන්නේ නැහැ බුද්ධික තැන් දෙකකදී හයි කරන්න පුළුවන්. හයිකන්න විදි හිතුවත් එහම එක්ක සුච්චක ලඟින්ම උඩයන වයර් හරි හයිකරකි හැබැයිත නිියටල් වයර රැකෙනවන එහෙම නැත්ත ඉතින් හැම බල්බයක් තියෙන් තනම දැග ලොකු ලෑම් ෂෙඩ්ඩක් වගේ තියන ඕක ඇතුලම හයිකරහැගෙන වර්දගලියට අරගෙන නැත්තතින් සීලිමට උඩින් හයි කරන්න පුලයි කරන්න අර අමක දෙලි පේන හරිකයිකරොත් එක පේන සාමන අඟල් දෙකාමරක් විතර දෙකයි මේ ඩිවයිස් එක ඒකින්ද මේ අනිත් එක් කලින් ඒක දැන් අපි හිතමු හදාගෙන දැන් මේ වගේ වැඩක් වෙනවා කියලා මේ බිත්තිය ස්විච් එකකින් ඕෆ් කරන එක ප්‍රශ්නයක් නේ ගොඩක් වෙලාවට එහෙම වුණොත් අපි කස්ටම් ෆර්ම් එකක් දාගත්තොත් පුළුවන් ඕක මේ පොඩ්ඩක් මොඩිෆයි කරලා ඒවා ටික අපි හිතමු අපේ අන්තිම ස්ටේට් එක බල්ලා ඉට පසි පව එනකොට අපිට මොනහරි කරන්න ඕන ඒවගේ වැඩ තියෙනවන අර ඒක අපිට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් අනිත්තක වෙලාව බල්ලලා ය අපිතම බිත්තියෙන් දානකොට දවාලකන දැන් අපිත පව ගිල්ලන්න හරිමක් කරගල් නැතන් කවරහරි බිත්තින් ඔෆ් කල්ල කියලා එතකොට අපි මේ ටයිම සිංකරගන්න පුළුවන් වයිපගෙනෙක්ට් එකම එතකොට ඒක බල්ල වෙලාවත් අනුව ඩිසිෂන් ගන්න ඒවගේ පොඩ්ඩක් මේ අර නිකම්ම බල්බ එකකට වැඩිය මේක මේ එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් අපේ ෆර්ම් එකක් ගද්දා ගන්නවනම් ඒ ඊළඟට කට්ටිය තියෙන ප්‍රශ්නේ ඉන්ටර්නෙට් නැති වුණොත් මොකද කරන්නේ ඉන්ටර්නෙට් නැති වුණොත් මොකුත් කරන්න බෑ නේද <laughs> හැබැයි මේ මෙහෙමයි ඒක අර අපි ඉන්ටනෙට් ඕන්න ඉන්ටර්නල් වයිෆයි නෙට්ටක් කියලා හිතමක ඒක තියෙනවනම් ඇති මොකද අපි හැබැයි අර MQTT නම් අපි පාවිච්චි කරන්නේ ප්‍රටකෝල් එක කන්ෆික කරන්න මේ කන්ට්‍රෝල් කරන්න එහෙමනොත් ලෝකල් තියන්න ඕන බ්‍රෝක එක ඒක ගිල්ල එක කලව් එක දාලා තිබුණොත් ඉන්ටර්නෙට් ඕන හැබැයි බ්‍රෝක එක ලෝකල් නම් තියන්නේ Wi-Fi network එක ඇති ඒකත් එක්ක කතා කරන ඒක අපි හිතමු රාස්බෙරි පයි එක තියෙනවා කියලා එහෙම වුණොත් ඇති මේ වයිෆයි තිබුණන ඒකට දැන්නම් කරන්න ඇතු නම් බයින්න ති බුද්ධික මේ ඉන්ටර් නැතුන ඉන්ටර්න ඉන්ටර්ටන් දන්න කියල ඉර දැන් කට්ටියවනි අප ලයිට්ටත් දාගන දෙන්න ඉන්ටරෙන් ඇතුව කරුවල ඉන්න සින්න බෝ කරුවල හොකල් අප ඉන්ටට කරන්න ඔක මේ අර අමරසන්න එක මේ ඉගල ගරසවස් අවුල්ගේ දවස අයිට ඩවන්් ඩවන්් වෙලා කට්ටියට වෙලා තිබන්න මොකද ගොඩක් අය මේ අයිෝට කන්ෆික් කරදී නෑ අපේ වලින් දැ ගොඩක් තිල්න ප්‍රශ්තින බර්ස්කේ සිනාරය ඩිස් නැහැද අපි ෝ අපේ ලංකාන්න අප මේකම බස්ක සිනාරනවා ඉන්ට්‍රට ඇමතිසම නැති වාර කඩන්ගයෝ වයිෆරවටර වැඩ කරන්න තුවන වයිෆරට වැඩ කරන්න තම එහෙමනොත් බැම් එවනොතේ අර මේ වගේ තියන්නේ මේ වගේ ගකර ඒක පුස් බටන් සිච්ච ගත්තින ගන්න වගේ <laughs> දාගෙන පුළුවන් සීලිවන්න ගෙද රම්බලද ළමයි දැම හයි කල්ලා යකෝ මේ ගෙදර ලයිට් එකක් දාගෙන ඉඳන් බල මොකද නැත අර ෆේල්ලෝ එකක් වගේ ද අපේ ෆර්ම් එකක දානන ෆේල්ලෝ එකක් වගේ හදන්න බල වයිෆයි කනෙක්ට් වෙන්නේ නැහැ කියන්නේ ඔය කරන්න කියලා ලයිට් එක ගොල්ලෝ ගෙදර ඉතිය රෑ ඉන්ටර්නෙට් ගිහන් ගෙදර ලයිට් එක වයිෆයි රවුටර් එක ඔෆ් කරපු ගමන් ගෙදර ලයිට් එක නෑ විහිලු කලාට වට සලූෂන් තියන උදාහරනගත අපේ ෙතර ලයිට්ස් තියෙන්නේ ඒ ලයිට්ස් නිබුද් දෙක ප්‍රෝග්‍රෑම් කල තින හදිසියේ සිච්ච කෝ් කලන් කර ලාස්ටේට් ලාස්ට අපි සට් කල්ති නොන් කල් හැබැයි පත්වෙන ඕ් කරන ප්‍රශ්න විච්ච කෝ් කල වයිෆයි දැන් අර එකන කැවන වයිෆයි විච්චයි කරන එකද හොඳ කෙලින්ම බල්බ එක හයිකරන එක ොඳ කියලා අර ප්‍රශ් තින වයිෆයි විච් කරන මතකඇතුව ගන්නන ස්විචස් වැඩක් අරගැන ෆිසිකල් බටන් තියනය සමර ඇතින ඒ බට්න එකත් මේ සමාල්ලට කනෙක්ට නැත්තම් වැඩ කරන්න ඒ දැන්න ගොඩක් යමක දර ෙල්ලෝ කියන ඇමතිසම ලයිට ඉංගල්ද හිතන්න නෑ ගැන ෙදර ඕමටමේෂන්ක අපිතම දොර ඇරණ කොටමේට් කර කියලා ලයිෆයි <laughs> නැතු දොරරගන්නල මොකපුද එලිය නෑ මේ වයිපයි නැද්ද කොහෙද මට ගෙදරට <laughs> එයාගේ මේ ප්‍රශ්න එන්න පුළුවන් ඔය ඒ ගානික මේ ඔරෙන්ජ් ලගේ මොකක් හරි සොලූෂන් එකක් තියෙනවා මේ දැන් ඒක අපි පොඩ්ඩක් හොයලා බලලා කියමු මට නිකන් යාළුවෙක් කියපු එකක් ඇහුණා එයා කියපු දේ මිනිහා මේ මේක IoT ගැන දන්නේ නැහැ මේ බිස්නස් කරන එක්කනේ මේ විකුණන එක්කනේ එයා කිව්වේ මේ මේව තියෙනවා ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක තියෙනවා හැබැයි ස්විච් තියෙන වෙන වෙනම මේ නෙට්වක් කේබල් එකක් වගේ ගත්තමා එතන්ට එන්නේ ඒක සිච් එක ප්‍රෝග්‍රම් කරගන්න බලුවන් කියලා මේ සිච්චකින් කොයිද පත්වවෙන්න හෙම කියලා ගොඩක් හොල බල්ල කියීම පිහම ලොකගන්න ඇති අර මේ කරන්ටක යනක් ගැන මොකදක පව ආපි කියල වලියදදාගතන ඒකර එක්ස්ටෙන් කියලත්තින මේ ඒකට මේ ස්ට නල්ලපු තර ලයිට තොන්න නෑ ඒගන ඒගන දැ ගොඩක් වය පව දැන් ඒක කතත් කරම දැන් අයෝට ඩිවයිස තියන පුද්ධික මේ පව ලයින් හර කමිනිකෙට් නිය වයිෆයි මුකුත් අවශ්‍යනෑ ගෙතර පවලයින් හර තමයි කමිනිකෙට් හැබැයි අර ෆේසස් දෙක තුනත් තියන එතනත් එක පට ප්‍රශ්න තිනවා ඒ ත්‍රීපේස් නෙත් සගි තුන ගෙතර කොටරල න කැනෙතකොට උඩ තට්ටන යටතට වෙලයි දන්න බෑ පේස්තුනට කරන්න ඒ ඒ ඩවන්ෆෝල් පොඩියට හිතමක ඊළඟට හැබයි ඒක බේස්ටේෂන අතර බේස්ටේෂන අතර කතා කරන්න හදන්න පුළුවන් ඒක මේ ගේට්ටස් යගන්න පුල යගන්න පුළුවන් ඒක අර දැකපු ප්‍රශ්නයන්ත ගොඩක් බුද්ධික මේ ඩිවයිස් අතර කමිනිකේෂන් අර ඒස් ලෙවල් එකටක් තැන්ක්‍රප්ටඩ්න කීබේස් තමයි තියෙන කීබේස් කියන්න රැන්ඩම් ලිකෙසබල් මේ ඇඩ්‍රස් තියෙන් එතකොට ඉතින් කාටරි හගෙතර කාටවන්න මේකද ලයිට් බාන ඉතින් පැක් විතර මහන්සි වුණොත් මම හිතන පැය දෙකක් තුනක් කරා තෝක අර ගැරේජ් ගේට් තියෙන්නේ එකන ගරජ්ජල ගේට හදන්න රපොඩි ඩිප්සිච්ච කෙටමට කරලා ඒවගේ ඒවගේ තියෙනකන් ප්‍රශ්න තින කලින්ග මේ ඩේට රේට් එක අඩුවන ගොඩ e e ඒක හිද තමයි පුළුවන්තරන් යන මැසේජ් අඩු කරගන්න හෙම එකක් කරන්න වගේ කම්පලිමෙන්ට කරත් ලොක ප්‍රශ්නයන් ස්ටික ඉංක්‍රප්ෂණ කරන්න ඇති ඒක නිසා මගේ මන්ද මට පෞද්ගල තන වයිෆයි පාච්චි කරන එක සේෆ්වේ කියලා මොකද <coughs> වයවට දුවනටට දැකාටර ගෙදර හැක් කරන්න ඕන්න වර් එකට එලි දං හරි කොක්ක් ගාගත්තොත් මොනහරි කරහැකෙන වයිෆයින අපි වයිෆයක සික්ක කරන්න කනුවනේ තීරණය වෙන්න ගැන අපේ කොන්ට්‍රෝල් එක තියෙන එකක්නේ ඒ ෆෙක්ටර් අරෆෙක්ටර් අපේ කොන්ට්‍රෝල් ගෙන තිකන් නැත අපේ මේ ඩිස්ියෂන් බෝඩ් එකට දාන්න වෙන ෆිල්ට එකක් අර කමිකරන්න කමිනිිකේෂන් එක නවත්තන්නේ ඔ අද අයිෝට අදත් කතා කරන්න ගඩක් කතා කරන්න කිව්වන යෝටි කතා කරන්න කියලා <laughs> පස්සේ අය කතා කරමෙන ගන්න ඊළඟ ප්‍රශ්නය දැනට ලෝකෙ තියෙන දැවෙනම් ප්‍රශ්න ගැන ඉලෙක්ට්‍රොනික් වල ඩිවයිසස් බැටරි බැටරි බැටරි මම හිතන්නේ අපි දන්න කාලේ අදයි අතර ලයිපෝ ඇරෙන වෙනසක් උන්නේ නැහනේ ඒකෙත් හොඳක් උන්නේ නැහැ බැටරි කියන්නේ අපි දන්න අපි මුලින්ම ගිනි අරගෙන පුපුරලානේ අපි තියෙන වයසක් නැතිනම් දර එකයි පොඩ්ඩ ප්‍රශ්නේ අපි මුලින්ම බැටරි පාවිච්චි කරා මේ ටීවී බලන්න එහෙම කාර් බ බයිනකොට අඩුවෙන පොඩි පොඩිය <laughs> <laughs> සුදු පාට වෙලත් යන මැද කොටුවක් වගේ ඇවිල්ලා මේ ඒකක මතක් ටීව එක වැඩ කරන්න හැට ඒ කාල විදිහට අර පුදුමයි ගන්න එක රටකාල ඇඳර උඩට ලගත මේ YouTube වීඩිය එකත් වුණ එක ස්ලෝමෝෂන් එක මාර ලස්සනයි එවනට සිරටි පාච්චි කරන්න ඉන්න බුද්ධිල හිනාන්න මේ හරි කෝකකමක් නෑ මේ දැ බැට්‍රියල ප්‍රශ්න තියන්නේ දැන් දැන් ඩිවයිස ගත්තො ෆෝන් ගත්තොත් එම නැත්තං අපි කම්පියුට ලැප්ටොප් ගත්තොත් අපි දකින දැන් ෆෝන් ඉස්සරනං අපි ෆෝර්නයක් ගත්තාම දස් භාගයක් හිතර තිබනේ ඩැසට් ක්‍රමින් කමෙන් දියුණු වෙලා නොකයා ෆෝන් එනකොට සතියටක සරයක් චාච් කරන ආචාච් කරන කියල දෙකුත් කියනද කියලාහන් ලෙවල්ලට තිබා එටවස අපනි පත්තර කිය ස්මට ෆොන්නාම ස්මට ෆොන්නා ඉට පස්ස බැට්‍රි දෙකක් සක් දාගෙන <laughs> ඒස ඒ මට තින සතුර මංව ජෙනරේෂන් දෙකෙන් හිටිය පලවෙනි ජෙනරේෂන් බැට්ි දෙයක් ඒ කාල බැට්ි දෙයක් සක් විදාගෙන කියල ගන්න බෙල්ටන්න සිරාට කලස හැලලා ඊටස ඒක වටනාකද ඒ කාලේ බැට්‍රි <laughs> තිබ්බර මේ ඩබලේ බැට්‍රිම තම අරගඇතුල ඇති බහදලා ඉති ඒනි සවක නිකල් කැඩ්ඩීම මේ කාලේ කඩ්ඩලා කරලා කොහමර බැට්ටිය පාස්සලා ආර්බෙට්‍රය කමුල්ලරි ෆෝන් එක වැඩ කර මොකද ෆෝන් ස්මාර්ට් නෑන ඌට කරන්ට දුන්නතු වැඩ ඩයිනමෝකින් කරට බයිසිකලට පැදගෙන අයියෙන් පල්ලව කියත් කෝල් ලැගත් දැන් ඉටස වනේ මේ බටරි ස්මාර්ට්ෙන්න්න ගත්ත නොකද බැටි ටෙක්නෝ ජවලන්න ස්මාර්ට් කන්න ගත්ත ස්මාර්ට්න හමුණේ මේ බැටරිම් පු කරන්න බැරින්ද ඉලෙක්ට්‍රොනික ප්‍රෝන ඉලෙක්ට්‍රොනික ප්‍රෝගන බැටරි පාවිච්චයට ප්‍රමාණය අඩුනයි ෆිෂන්සි වැඩි වුණා ඒක නිසා බැටරි වලර දැන් අපි උදාරගත මීට අවුදු පහකට කලින් ෆෝන් එකපු බැටරී කැපසිටිය එකයි අද තියෙන මගේ දැම් මේ ළඟ තියෙන බැටරී ෆෝන් කැපසිටිය ගත්ත කැපසිට එකයි ඕල්මොස්ට එකයින හැබැයි අර ලයිස්ටයිම ගත්ත දෙන වැඩි කාලත මගේ ෆෝන ඇත්තනම ගත්තේ දස්තුනක් තර තියෙනවා අනික ප්‍රසසිනුත් ගොඩක් ගොඩක් වැඩිලගෙන පරූ වෙලා ලාති නමුත් දැනට බුද්ධික බැට්‍රී හැමතිසන කාර්ගත්තත් දැන් ටෙස්ල ගැන කතා කරන්න ලීෆ් ගැන කතා කරන්න මේ මේක ගොඩක් අය නොදන්න කාරණය තමයි පුද්ික බිල් මිනිස්සි දගෙන බැට්‍රියක් ගත්ත හම ජීවිත කාලම චාර්ජ කර පාතිර ඒලජික්කේ දන්න ඒක කාර් ඇතිලුව හැම දේටම චාජින් සයිකල් ගානත්තින ඒක ගාන හෝත්ය කට්ටි පුදුමේ සාමාන්‍ය පන්සිය කයිසිය කර එක බැට්‍රිය ෆු චාර්ජ් කරන්න පුළුවන් වාර්ගාන සීයට සීයක් එන්න හයිසියක් විතරයි දැ මගේ ලැප්ටොප් එක තුන්සියට ඇවිල්ල තියෙන්නේ තුන්සියට හම මේ මට මෙතන ගෝනින්න කෑලද දැ තුන්සියට හෙට්නගේ ඉති ඕක හදන්න ලිතියම් බැට්‍රියල කරේ මේ සීට චාච නොකර දැ ගොඩ හර ගත්ත ලංකාවේ ලී් කාර් ගත්තොත් එහෙම බැට්‍රි නරක් වෙන්න ප්‍රධාන හේතුව තමයි ගන්න ගන්න මනසම එක සීට සැට්කන මොක ඒගේ ඔප්ෂන් ඇතින බැට්‍රි චාර්ජනන අසුවටද සියට කියලා අරගොල්ල කරන්න බුද්ධෙ කෙලිම කියලා සිට ඇයි අප අපට ඇත්තනම හිතේ ලීෆක් ගන්න ඉකොනොමිකල් කියලන ඉකනමිකල්ල සාමාන්‍ය කාරයක් පාච්ච කරන ඉටට පාඩු මොක දවුරුදු තුනක් ඇතුළද බැට්‍රි මාර්ගන්න කොද පන්සියයි චාච් කරන්න ඒ අර විදිර ජාච් කර ඉති ජාච් කරන්නේ ලංකාවන මෙතන එක කවුරට යගව නෑහෙමන අල්ලපු තරයියම හෙමයිකිවේ කියලා වාහනක් ගන්න අහන්නක හතර දෙනකින් බාස් ලගේ බාසයකර දන්න එක බාස් කිලිම ඩිස්මිස් කරන අප වැඩන්න ලෙඩව ගඩවා මහත්තවා ඌ කියන්න මට තේරෙන්න මේ හදන්න ඒ නිසා මේකයි ප්‍රශ්නය කෙරද මගේ ආලුවෙක් මේ ළඟදී ගන්න ගියා වැගන්නාරක ඩිරේල් එන ප්‍රශ්නට එනට ප්‍රශ්න ඩිරේල් එන්න මේ මිනිස්සු කියන හැම දෙයම තිස්සම පිළිගන්න එපා කියන හ ගන්න ගම අපෝ වැගන්නාර ගන්න පවය තෙල් කරන්න ඉතින් අරමනුසය කියල තෙල් කරන්න ගැන කොච්චරත්දි කියලා හරද තෙල් කරන්න එක ඕකෙ දහයක්කත් මහත්ත කරන්න මංක දහයක් නෙමේ ජැපනීස් මේ අනුවන 2017 එක කිලෝමිට විසි අටක් කරන්න ඕනේ අඩ්ඩු ගානයෝක පහලවක්කත් කරයිග ඒ වගේ පහලක් <laughs> කොහොම ලෙවත් එක පහලුවක්කොත් මේ මනුසය උපත්ති නම් කාරහදන්න දාන කරජක මනුසය එහෙම ඉටස්සේ මේ මම මේ ළඟදී කාරගක් ගන්නවට මේ මොකද හොඳයිදි කියලම සමන හන්න මිනිසු හල වැඩන්න නති ම ගන්න ගොහම මේ අරගෙනත් මේ ළඟදි මං එක්කෙනෙක් මාන්න වාහන කළා අප්පා මේක ගිය බොක්ස් යනවනේ හරියට මේ අවුල්නේ මේක ගිය බොක්ස් මාර ගාණක් යනවා හදන්න කිව්වා මං කෝ කීයක් විතර හද මේකට මම ලක්ෂ 8ක විතර යන ගිය බොක්ස් එක දාන්න මේ මේ මේත් බාස් එක බාස් කෙනෙක් මංකෝ ඉතින් මේකේ ගිය බොක්ස් එක මැනුවල් ගිය බොක්ස් යන්න තියෙන්නේ නෑ නෑ මේකට ස්පෙෂල් ඔයිල් එකකුත් දෙනවා නෑ මගේ කාර් එකේ ඇත්තම තියෙන්නේ මැනුවල් ඉලෙක්ට්‍රොනික ඩ්‍රිවන් ගිය බොක්ස් එක. ඒකට දාන්නේ සාමාන්‍ය ගිය එක මැනුවල් ගිය බොක්සට දා නොල්ල එක තම හොඩ මැනුල්ල ති එකම දා ඒක ගියර් මාරු කරන්නේ හයිඩලෙක් සිස්ටම් එක වෙනම ගැන වෙන්නම ඉලෙක්ට්‍රොනික් ඩිවන් හයිඩලෙක් සිටම් එක මාරු කර තොටෝක ගිය බොක්ස එක ගියොත් මැනුවල් කාරක ගිය බොක්ස එක හැඩුනයි මේක ගිය බොක්ස එක කැඩුනයි කියලා කිසි වෙනස <laughs> අතින් දාන වෙනට අතින් දානට වෙන මොක දෙක පැල් ිප් පැල් ිප්ට කරන්න ඉලෙක්ට්‍රොනික් කොටල් ිප්ටරේ ඒකරමයි ලේසිටුම් හදලද ඔන්න නෝකයි සරල සතත් ලී කාරුත් එවද ලීකා ගරුප් එකත් තියෙනවා එක හදාගත්ත කට්ටන්න ඔත්තන කියලා කවරනිකොත් මේ සියට සුව චාච කරන බැට්‍රිය අවුල්ලන කියලා ඉවරයි මගේ ඩෑස්බෝඩ්ල පොටෝ ගල්දන මගේ මෙච්චරත්න්න මෙච්චර ඒ ඒක තියනටිකලි බැට්‍රිවට කරන්න පුළුවන් එච්චරයි අනික දැන් ඉලෙක්ට්‍රොනික් කාරට අපින්දා කියන්නේ ලීෆගේ ප්‍රධාන ෆෙල්ල එක තමයි මැද ඉලන් මාස්කු තිනාලා තිබ්බා බැට්‍රිය යාකූල් එකන් කෝලින් සිිටම ඇත්තනම ගොටම ඇක්ටව කෝලි සිිටම න්න එක තමයි ලොකුම ෆෙල්ල එක බැට්‍රිවලට නර්ග සාධක දෙගත්තින හැමතිස්සම ලොකොට චාච් කරන එකයි රස්න ප්‍රශ්න කියන්න අන්තිම නරකයි බැට්‍රට එක හිට කියන ලංකාවති හිටක් ගැන ලංකා හිටක් ගැන කියන්න දන්න අපේ අනික මෙහෙමනි කරන්න කාරගත් රත්තලා ගෙදරකිකම චක් චාච් චාත් කලතින හදිසි කක්ක බරක් ඇතුරත් යන්න පෙක්ම චාච් කලතින අනික චාච් කරන්නේ තර අන්තිම් බහිනගන්න පොඩක් අඩුවෙනක නැත්තක රුපිය පහ පාඩුවම් චාච් කරපටිකට සෝ බැට්‍රියවලට ඇත්තනම හොඳ පුළුවන් තරම් අඩුවට චාච් පුළන්තර අඩුවට චාච් කරන්නේ අපිතම සියට විස්සරට අඩු කරන්න හොඳන ඔන්න එක මතද බැට්‍රි බහිනගත් නරගයි ගොඩක් බැට්‍රි ගොඩ ෆුල් චාච් කරන ගන්න නරගයි ප්‍රශ්නෙන් නරක හැමදයක් නරක දැන් ලීෆ් ගැන කතා කරේ ලීෆල ඇක්ටිව් කූලින් එකක් නැති නිසා පළවෙනිින් කරන්න ඕන එක තමයි කොහර ගිහිල්ලා හම නවත්තන්න එක කූල් වෙනකන් ඉන්න දෙන්න ඒ කියන්නේ මම නම් ඒක අනික කාර් ගේම් ඔප්ෂන් එකක් තියෙනවා මේ ශනිම චාජි සිජුල් කල තියන සති රජ උදාහරනකද සතිය උදේ වැට්ටයනන අසුවට චාච්ච හැබැයි වීකෙන්ඩ එක පොඩි ටිප්පක් කරන තියෙනවා වීකෙන්ඩ් වල විතර 100ට චාර්ජර් වගේ හදන්න පුල හමනත හදිසිය ඕරයිට් කරන බට්නෙකුත් තක්ගල බන්න පුලක දිල ඇප් එකකින්ද කාර කරන කාරක කම්පිකරේෂන තියනවා හැබැර චාජින් ටක්ගල බටන් හෙමනිකට අල පට්න එකක් දීල වෙනම දීල චොක්ගල ඒක නිසා මේ අර අසුවට සැට් කරන්න එකද අර අනික තමයි ඉලෙක්ට්‍රික් කාර අපේ ගන්නවට මිනිස්සු හිතන්න හැ තමන්ගේ ප්ලෑන් එක මොකදීල ගැන සිජූල්ලක් මම දවසට කිලෝමිට සීය යන්න එතට කාරග රේජක තින කිලමිට සියක් දක් දුන්න ඇතින මට සීගහ එක ඒක වැරදි ලජික් එකක් ගැන තමන් දක දසර කිලමිට සියත් දුවනන තමන්ට ගැලපෙන කිලමිට දෙසියක් දුවන්න පුල වාහන මිසක් සියත් දුවන්න පුල ඒ වාහන යන්නෙමේ ඊට වස්සේ අපේ අන්රාධපුරයන්නේ තරගෙන්තයි හැම දැනම චක්කර කරග යන ගැන යනවා එකේෂන කරනවා හයි අනික ලෙවල්ට චාජින් අර සියට චාච් කරනවා ගැන තවත් නරගමක දර හෙනර රක්තලා තියෙන අතරේ ඔක්කොම කරන්න දැන් කියන්න පුලන් දැන් මේක හෙම නෑ මේක මෙහෙමයි කිය මේක ලංකා විතරන්නේ ඇමරිකාහිත් ප්‍රශ්නයක් එච්ච එකක් ගියකවලත් ප්‍රශ්නයක් එච්ච එකක් ජපන්න ප්‍රශ්නයක් එච්ච එකක් ඒ අපිට කරන්න දැන්න තම බැටරිටෙක් බැටරි ටෙක්නෝජි දැන් අපිට තියෙන ගනුව තියෙන ගනු කරන්න දැන්න ඇක්ටව කෝලින් දාන්න නිසාන්නයට කිසි මුණන්න ඒක නිසා ගත්තනම් කරන්න මටත්තකත් තියෙන මම දන්න කරදාගන්න මොකද මගේ පවසි වෙනස් මං ගත්තේ මට දුවන්න ඕනේ කියලා. මොකද මම ගත්ත වාහනේ මිනිස්සු අලුතෙන් අරන් තිබි ලක්ෂ 37කට. මට වික ගන්න බුද්ධික දන්නවනේ. එතකොට යාට කි අවුරුදු තුනක් ඇතුළත වෙච්ච පාඩුව. ගත්තත් එහෙම තව කාරයක් ගන්න තිබ්බා. මගේ තියෙන්නේ දවසට කිලෝමීටර් 10යි. මයි කාර්ක 10ක් දුවන්න පුළුවන්. මම කරලා තියෙන 80ට charge එක ගහලා තියෙන set කරලා තියෙන දැන්. ඒ කියන්නේ අර වෙලා තියෙන තා බැටරි බැටරි ලැප්ටොප් උත් එහෙම දැන් ඔය බැටරි කාර් උදාහරණයක් ගත්තට ඔය concept එක බැටරි ෆෝන් ෆෝර්නල ප්‍රශ්නලා තින ෆෝර්න අප අවුරුද්ධ එක හමාරයින තර්ච දැනන්න එකච්චර දැනන්න අවුරුද්ධකින් අයින් කළ දැම්මකි හැබැයි දැම් බුද්ධික අලුතෙන් හවාගෙන තියෙනවා හොඳ බැට්ටත්ති නක හොඳයි දෙ හොඳයි ගැන කලින් ඒක මේ ඒ හැබ හොඳ ඉලෙක්ට්‍රොනික්ස් වලට මේ ෆෝන් වලට නම් පවිච්චි කරන එකක් නෑතාමන ඒක මේ නම ගත්තොත් තම ලයි පෝෆේ ලයි ලයි ලයිපෝ ලයිෆේ පෝ පෝ මීලුවක් කරේ <laughs> මම මීලුවක් කරේ මේ මට තේරෙන්නේ මේ මොකක්ද <laughs> ඒක තියන්නේ ලයි ලයිෆේ පෝ අයි හතර ෆෝ චීන ඒක ටෙක්නෝජයක තියන්න ලිතියම් තමයි ලිතියම් අයන් පොස්පේ පොස්පේ වැටරි කියලා ඒ කලින් ඒ ඒකත් මේ අපිගේ ෆන්ඩමෙන්ටල් ප්‍රශ්ටික තියෙන ඕ ඒක තියෙනවා ඒක ඒක හොඳයි ගැන මේ වගේට අපිතමු දැන් අපි ඉලෙක්ට්‍රොනික් සර්කිට් බැටරි වලින් වැඩ කරන එකක් හදනවා කියලා ඔය ඒතන මයිකෝ කන්ට්‍රෝල් එකක් කියලා අපි මොනකර සෙන්ස හරි මොන හරි ඒකම කියලා හිතමු අදලා ඒක මේ මේන් පව එක කනෙක් කරන්න ඇතුව බැටරි වලින් ඔය දුවන්න දානවා කියලා එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ගොඩක් අල්ලා එලෝ අල්ලගන්නේ අලුත් ඒවා මේ ඉලෙක්ට්‍රොනික් 3.3 තමයි ඉදන්නේ දැන් පයිබෝල්ටේවයින අඩු ඒකත අප අර කලින්කව මේ ටෙක්නෝලජියවලා බැට්‍රි පාව පාවිච්ච එකන ඉල්ලෙක්ට්‍රසි පාවිච්ච එන්න අඩු වෙලතින ඉස්සර සීපි වැඩ කරේ 9 වෝල්ටල වගේ මුල් කාලේ 12 වෝල්ස් 9 වනා දැන් 5 වනා දැන් 3.ට දැන් මයික්‍රකොටල කම්පිටරල් පස්සරම ගත්තතෙම 0.1 1.1 1.95 වගේ තමයි වැඩ කරන්නේ මේ අපි හිතමු දැන් ලිපෝ බැටරයකින් වැඩ කරන්න දානෝ කියලා මයික කටරෝල එක එතකොට එක නොමිනල් වෝල්ට එජ් එක වෙන්නේ 3.7 එතකොට යනල් වෝල්ටේජ් කියන්න ඇත්තරම එකන එක චාර්ජලා නෝමලි ස්ටේජ්ජගේද තියනකට තියෙන වෝල්ටේජ් ගන්න 3.7 කියන්නේ නමුත් බැටරි ෆුලි චාර්ජ් කියල ගැන 4.1 එතකොට මේ 3.3 ඩිවයිස් එකක් ගත්තව සාමාන්‍යෙන් ඕක ඕක රේන්ජක වෙන්නේ 2.9 ඉඳලා සාමාන්‍යෙන් 3. සෙවන් ඒට් uh, වගේ වෙනකම් වැඩ කර එතකොට uh, ලිපෝ බැටරිහකින් කෙලින් වැඩ කරන්න බෑ ඕකට දාන්න වෙන අරකිවලේට එක ලට කරන එතකොට ලොස් වෙන හැබැයි ඊළඟ ප්‍රශ්නය තමයි ඒක ඩිස්චාර්ජනකොට පිම2.7 වලටාවගේ එතකොට අරකේ ඩිවයිස් uh, එක මොකර චිප් එකේ තියන්නේ 2.9 නම් මිනිම බෝල්ටේජ ඊට වට ඩොප් වෙන ෝල්ටේජ් එකට ප්‍රශ්නය තියන්නේ ඔය ඕක මොනිට කරගෙන වෝල්ටේජ්ජක තියාගන්න ඕන ඒ අතරේ ඒ ප්‍රශ්නය නවා එතකොට ඒක වෙනම් වැඩක් මේ රැගියවලේට් කරන්නයි සිලික බැටි මැනජමන් සිස්ටමයක් ඕනෙලා බැට්‍රිය චාජි වෝල්ටේජ් මැනජ් කරන්න සහ වෝල්ටේජ් එන එක එකන රෙගුලේට් කල්ලා එලියට දෙන්න ඒ ඔය වගේ හැමතිසි මැට් කන්න ඇට් කන්නවා කියලා කියන්නේ කොස්ට එක වගේම එන ජිෆිෂන්සේකත් අඩුවෙන තකොට මේ ඔය ලයිෆේ පෝ එක ගත්තොත් එහෙම ඒක තින් නොමිනල් වෝල්ටේජ්ක 3.2 කිය එකට 3.2 කියන්නේ රෙගියවලේට් කරන්න නැතුව දෙන්න පුළුවන් 3.3 ඩිවයිස් එකට මොකද ඒක සාමාන්‍ය රේන්ජක වෙන්නේ 2.9 ඉඳලා 3.7 වගේ වෙනක එකට එහෙම දෙන්න පුළුවන් ඉළඟට ඒක බලමු ඩිස්චාර්ජ නොත්තේම එතකොට එන්නේ 2.5 ඔව 2.5 නේ මයිතන් ඊළඟට ඊට වඩා අඩුවේ මේ වැඩියේ 2.5ට වඩා ඩිස්සාච් කරන්න එපා කියලන බුද්ධි තිබ්බේ හිතන් eh, ඒ සාක වොල්ට එජ්ක තින 3.0 3.3 කියලා ඒගැන අර 3.3 ඩිවයිස් එකට හරියටම හරියනවා රගියලේට් කරන්න ඇතු භාවිච්චි කරන්න බල අර මංකිව චාජෙන් එක ඕන අපිට එකන් බැටරි චාජ් කරන්න සහ බැටරි කටෝ් එක ඕනි කටෝ් එක කියලගන්න දෙකන බැටරිය මේ බෝල්ට ජෙඩ හිටුනාව ඩිවයිස පාචි නොකරන කටෝ් එක ඕනේ ඒක හැබයි ගොඩක් කියලා දැන් අලුත්තෙන මයික කොන්ට්‍රෝල ගොඩක් දෙවල්ල බිටින් තියෙන කැනට බොකින් පොල්ටිජක් නතුනම කටෝ් අනිත්තක ඒන මේක ගොඩක්ම මේ ලිපෝල්ට සමානයි හැබැයි ඔය වෝල්ටේජ් එක ඒක ඔය ඒවගේ ලක්ෂණ ටිකක් තියෙනවා ඒක හරියන අලුත් ඉලෙක්ට්‍රොනික්ස් වලට හරියටම දැ ගොඩක් කලන්න මටත්ව ප්‍රශ්නය අවබුද්ධි දැන් මං තිල්න්නට මට ගැති අපි මේ මට ගෙදරුමනත් තිබ ලයිට් අප පොඩි කනට කරන පොඩි බොක්ෂයක් රිමෝට් බොක් කදල ගැන කෙලින්ම බටන් තුනත් දාලා ගෙදරතින් ලයි තැන්තුනක ලයිත්තුන පොඩි කනට මේ කරන බයර් මොකුත් නැතුව ගොද වයර් හල්නති අට ඕනලාගේලේ පාට බට්න එක බහම වැඩ කරද මටෝකට ඇතුළට බැට්‍රියත් දාන්නවා ඉතින් බැටරියක් දාන්න ඕන නම් තමයි මතක් වුණේ දැන් මේ 8266 එකක් විතරක් දාලාමදි දැන් බැටරිය කන්ට්‍රෝල් කරන්න මේකකුත් ඕනේ මේක මේ චාර්ජින් සර්කිට් එකක් දාන්න ඕනේ එම් බැලුවම ආයි පොඩි <laughs> පෙට්ටකමක් වගේ එකක් ඕනේ හැබැයි ඕකට අර සොලූෂන්ස් නැතුවනේ මේ දැන් උදාහරණයක් ගත්තොත් ඒඩා ෆෘට් ළඟ තියෙන ෆෙදර් කියලා එකක් ඒකේ බැටරි මැනේජ්මන්ට් එකයි බැටරි එකයි ඔක්කොම දෙනවා නමුත් සයිස් එක ලොකුයි ඒ කියන්නේ කම්පැක්ට් ඩිවයිස් එකක් ඒ කියන්නේ අපිට ටක් ගාලා ඔෆ් ද ෂෙල්ෆ් බඩු අරගෙන හදාගන්න තියෙන චාන්සක නැතිවන දැම් බුද්ධික කිව සලෂණ කොටාවන බැට්‍රිය ඇමුණවා එඩසෝසෙක් එක දැම්ම චාජිං එක මෙෙන වෙලියෙන් තිබ ඕලට තව අපි එහොම ලිපෝම ගන්න ඔන්නම් තිව පුළුවන් අරමකක්දේ බැටරියක ඒ බැට්‍රියත් පුළුවන් ඒක අර ප්‍රොටෙක්ෂන් සැකිට් එකක් එක්කන පොඩ්ඩක් උසයි බැට්‍රිය මේ සාමාන්‍යකට වැඩිය එහෙම ගන්නත් පුළුවන් හැබැයි මේ ඔය ලයි ලයිපෝෆේ ලයිපෝෆේ ෆෝ එක ඒක ලයිෆෝෆේ ෆෝ ඒක ගොඩක් කට්ටිගෙන මේ ඒක ඉලෙක්ට්‍රොනික්ස්වලට හොඳයි ලයිෆෝෆේ ෆෝ ෝ හැබයි දැ බැට්‍රික ටෙක්නෝජි කතා කරමින්ද පොතික දැනට ඉස්සල්ලම තිබ බැට් චාරිසාජබ ටෙක්නෝජන ලෙඩ්ඩසි බැට් ඒක තැන් පලවෙනි ඉලෙක්ට්‍රික් කායක පාචි කරේ මහිතන් ෆෝඩ් කම්පනින් ොක දල් තිබන දසන් සතිලිස් කරනගලක එකතම ඉලෙක්ට්‍රික් ටෙස්ලනෙමේ මේ ඒක ලෙඩ්ඩල ප්‍රශ්න තමයි ලෙඩ් බැට්‍රි ගොඩක් වාර්ගාන චාච් කරන්න බැහැ අනි එක බාර්ගනක ඩිස්චාර් චාර්් ඩිස්චාච් කරන්න බැහැටම චාර්් ලෙවල් ඇතියන්ගෙන් ඉතින් පාචි කරන පුළුවන් ඒ වාර බරයි ලොකුයි ඊට පාර්මට ඉන්නාරෝන්ටල් කේස් සහ හෙල්තල්ට තවල උස්සන්න කියල පොද්ද කොඳු යනවා ප්‍රශ්නයන ද ඔය බැට බැට්‍රිය අර මේ අප සයිකල් කන්න කත්තයල් ලොක ප්‍රසෙස ගන්නන එක මිකල්ස් ප්‍රශ්නාරාම මට ලංකාවෙනම් එක ලොකු ඉශුව එකක් වෙලා තියන්නේ දැනටමත් මේ මන් දක් නිස් තියන මේ කැලවල්ලට හම ගෙන හිදාල් තින කියල මේ ලංකා කැලෑව ගැන මුකුත් ප්‍රශ්නෑන කැලා කපන හුලන්න කැලගැප හැක නොනගට දට ඒක දන්න බැට්‍රි දානින්ද දන්න කපන්න ඕකන කැලෑ කපන්න බැට්‍රි දානකවල කන කැලක්නතුර බැට්‍රි දන්න ද රීසයි කල ගනික තව මේ ටික කාරකට කලින් නිවස එකත්තින සැම්සුන් මේ බැටරි ටෙක්නෝජය එකක් අලුතෙන් එක්ස්පෙරිමෙන්ට් කරනවා කියලා පුපුර ගන්න ඒක මොකක්ද ග්‍රැෆේන් බෝල් හරි එමකක් හර කියල එක ටට <laughs> නෝට් එකට දාප මංගතාය ගැන කළ මකරේ වගේ එකක් කරනවා ඒක මේ එක හදන්නට මේ බෙලෙස්ටික් <laughs> ඒගොල්ලු කියන්නේ මේ ඒක මේ සෙල්සිියස් හැටේදි විතර ස්ටේබල් කියල බැටරිය කරගෙන තියන්න මේන්ටෙන් කරන්න පුළුවන් අනිත් එක මේ ඉතාගන්නක පෝන්්ඩ එක බැට්‍රි දාලා පත්තේ දාගෙන ඉන්නකට මොක ඇමර පත්තල ගොඩ ඇට රලා අනිත්තක මේ අර පව ඩැන්සිටිය එක මේ ගොඩක් වැඩි ඒක 45පසන්ට් වගේ වැඩි කරන්න පුළුවන් කියලා අනිත්තක මේ ඒක මේ චාජිං ටයිම් එක සෑයෙන් අඩු කරන්න පුළුවන් කියලා ඒක මේ ඒක මෙම අර එක්ස්පෙරිමෙන්ට් කියලාර සෑහෙන්න කාලයක් ඇය කියල වගේ වත්තින ඒ මේක හෙමන මේ ඒකුල්ල කියන මේ ළඟදීම මේ ඒයි කියලා ඒ වගේ මේ ඒ ටෝනිස්ටාක්ගේ මයික්‍රෝ මේ මොකක්දේක මේ නිියක්ලිය <laughs> පව එක නෑන තම අනිත්තක මේද ඔය සැන්සුන් බැටරි මේ ගාවත් මගේ දන්නේ මිනිරං වලින් තමයි මෙටේරියල් එක වෙන්න <laughs> ඒ වුනත් පැන්සල් ගණන් අයරි නැත්තම් හට හොඳවේ අපේ මිනිරන්ටේ අපේ හොඳ කොලටිය එක චීනට හොඳයි අන්න අපේ ගාමට තවද තවිකුණ ගන්න ගත්තින විකුණ මේේරයාග යට විතරක ගුණන්න බැ අපේ එම් බලයි උඩ තියාගෙන අපට බං ලෑන්් එක ගන්න අපේ නෑදෑන්ට දෙන්නේ යටටික විකුණු අපි ඒම දැනටම මේ වෙනරගෙන අපේ මේ ගමේ පැත්නීම ගෙනත වන හෙලක්කපුවාම කවර පොර හෙලිකොප්ටර් <laughs> එකක මේ ලොකු කවුමක් ඒක මේ මේ අර ට්‍රස්මීට ට්‍රන්සීව එක ඒක එල්ලගෙන ගිල්ල තිවුණ හැම තැනම බලන්න බලන්න මංගේ පුති කල පැති ලිදක්ක පර ඇතලින්න ඔය ඕ වැඩි වැඩි වැඩි අපි ආරනවා <laughs> පතල් කපනකොට මේ බුද්ධික පතලක ගියානයක පාර බුද්ධිකට ගෙනෑ මගේ යාලෙන්නේ මටන යංකිලක මන්න ඉති බයහින්ද මං කියන හැබයි ඒකත් පොඩි ගති ඇත්තියෙනවා මිරුණක් පතක සිගනල් ලෙව නැතුවේද රිපිටස් දා ඇති උස්ප ගන්න පුළුවන්න්නගේ ඇති කරද මට්නං තුර මේ තවමන දල නිියම් සිදේ ඇයි මේ ස්පේසෙක්ස් ලොංචක් රොකට්ට ගියාලු රොගට එන රොකට් තුන එකට තියෙන හැබැයි අර මැද රොකට්ට කනම් හරිට බාගන්න දෙක යා ව්‍යාපාන දෙකයිදයක් කියන්න දෙක බල ඇත්තින ඒ දෙක දෙන්න එකම වෙලා ගාන්ටාව මරලස නෑන ඒඩිය කන මෙම <laughs> ඊට පස්ස අර කාරගත්තය වන ස්පෙස්සකට ෆලයින් කස් කියන්නේ දන දැන් මහිතන මාස මාස්සල <laughs> හෙම අරලගෙන වදන් අර විකුණන ට්‍රයි කරනවා දැන් කට්ටි අල්ලගෙන කාරගවේ ලංකාය කාර ලංකායන ලෝ රීකන්ඩිෂන් රීකන්ඩිෂන්ය මේ මන්දක පිසිබේ එක හල තින මේට් බයි හමන්ස් කිය හොඳ වෙතකට එක එලියන්ස් ලට ඉංග්‍රිසි පුට ඕකන ලොක ප්‍රශ්නය දැකිට අපි ස්පේස් කියන කතාකරත් අපි හොද මක්කරි අපිට වඩා ස්මාර්ට් හරි ඩම් හරි ජීවින්ටයක් හොයාගත්ත කියලා ඩම්යෝහන්න පාලිමෙන්ටට ගෑමරි මගේ ඊට වඩායෝ කියලකෝ ඒඒත්න ඔය මාස්සවලට යන්න අවශ්‍ය අපි ලොකු හේතුවක් එකත් කාලින් කියන්නේ දැ මාස්සල අර සමහරවිට හිත කියනවන කටය සමහට වතුර තියෙන පුලන් කලට තොකට අය යට ඒ වතුරේ කවුරට ජීවත් වෙනවන මක්කුන් හරි සත්තු ජාතියක් අපිට උන් අල්ල බලන්න පුලන් කියෙන අපේ ඩියන්නේ විදි දකින ලොකුම ෆෙල්ලකද අපි හොයන්නේ කාබන් බේස් ලයි නැකත ඒ කන්ෆර්ම් කරගන්න පුළුවන් අපිට මේ මාසල්ට ගැන මාසල් ගැන යන්න නදිල්ලාට හට කියල බලන්න ඒගැන <laughs> ඒ හරි මට දැන් හරි තිෙකුතට අපි කලිනොත් එක වැවන එකක් යව්වර මේ තැන් එල්ප එකක් එල්පි එකක් කියල කියන්න ද වයිනරකො ඩයි හිට්ටලයින එක මේ ඒව යව්වන මේ හැමෝගෙන් බාසයෙන් හලෝ හල අපේ මේ සයන්ස් විද්‍යාපත ඉස්සර තිබ්බ රූපයක් කර මිනිස්සු දෙන්නෙක් අකුරක් හැම තියෙනවා ඒ විශුවල්න දැන් අනික අපි කොහොම තියරය කරන්න ඒ සත්තුන්ට පේනාගේ ජීවිට පේනා විශවසන්සයක් විතරයිතිී මංගේරන්න ඔය ඕක ඒක ගොඩක් එක මේගැන එක විදිහට තියෙනවා සවුන්් මම දැක්කේවන් සාමන්‍යෙන් ඕගේ බෙරින පුළුවන් එන්න සිරා ෆිල්ම් එකත් තිබ මේ ළඟද අර මේ නෙවන්ඩිං මොක අපේ දැ සැටන්සයක් ගත්ත හැමතිස වර්තමානය අතීතය මනාද ටිකක් තියෙන මොකක්දේ රයිවල් රයිවල් ගත්තත් දෙම බුද්ධික එක වෙන්න මම එකන්නේ කොමර හිතපු කෙනාගේ මොලයාව ඇගැන්න මේ ඒ ඒලියන් ලයිතන ඕගැන ලීනිය ටයිම් එකන්න මේ තියන්නේ එලියන් තියෙන ටයිම් එක එකන අපිට මෙහම ලාගෙනනවා කියලා සිීන්න ගන්න ඒ ඒ මාර ලස්සන වෙලා තින ඒකැන එතකොට බාසාවත් ඒවිදිට හැදිලදන්න එතකොට බාසාාවේ වාක්‍යක ස්ටාර්ටයක් එන්ඩක් කියල නෙමේ ති හෝල් අයිඩියක් එක විදිටයක් අමුතු කන්සෙප්ට මාල්ලස්සන තුන් අතර බාල බැලුහම මේ අංගොඩ යනකුල <laughs> බලන්න ඒක මොහ ති බුද්ධ ගත්තන ෆිල්ම් ඔකල බලනැත්තන් රයිවල් මේ මට ෆිල්ම්මල නම් මතකටඉන්න මට මතක විදිට <laughs> නෑ රයිවල් මට මතක ගෝග කලබ මේ කරන්න බය මචින්නේ ටීවිසිරිස්සම බල නැද කලින් මේටික මේටිකේ මං බලන්න බුද්ධික මං සුපනචුරල් පුල්ලි දිට බැහලවන්නවා බුද්ධිකට දිරන්නේ කියලා මම දන්නවා. ඊට පස්සේ ඩියන් ෂෙල්ඩන් බලන්න ගත්තා. මම දැන් කට්ටිය බලන ඇතිනේ. ඒ කියන්නේ Big Bang Theory එකේ ස්පින් ඔෆ් එක. ඊට අමතරව මම බැලුවා Sneaky Pete කියලා එකක්. ඒක නම් මාරසිරා. ඒ කියන්නේ ඒක මේ ෂෝ ස්ටෝරි එකක් වගේ Amazon original එකක්. මෙහයටත් බලන්න පුළුවන් ප්‍රයිම් තියෙනවා. ඒ කියන්නේ Amazon Prime ගත්තොත් මොලේ අමාරු වෙන්නේ නැහැ නේ මෙහෙට Prime ගන්න. දැන් ගානත් වැඩි කළානේ. ආ ඔව් වැඩි කළානේ. කොහමරි ඒක ටිකක් හොඳයි. තිල්ල මනද මට පඩික මතක්කම්පලන් ටෙක් සයිෆයි වලනනම් බ්ලක්මිර සිරිස් ගැනීම හොයි මේ ඒක තියෙන්නේ එකන දැන් තියෙන එක ස්තරහ ටෙක්නොලෝජි නිසා මිනිස්සුන්ගේ ලයි් එකට හරි ඉන්න විදිහට යන වෙනස් වෙන්න පුළුවන් දේවල් ගැන තමයි එක එක දවසට එකක් කතා තියෙන්නේ නැත ෆයිෆ් ලයි හොඳ ෆයිෆ් ලයි ඉවරයි ගැන සීසන් නැති එක අරග දැන් එක්සාම්පල්ලයක් කිවොත්හ දැන් එක එප්සෝඩ් එක තින එකන්නේ හැම මිනිහටම තියෙනවා ලයික් රේටිං එක ලයික් අඩුනං uh, uh, uh, එක ෆෝෆම හරි එකන ජොබ්බයක් ගන්න ගිය තර ලයික් රේටිංග බලන්න මිනිස්සු කට්ටිය එකතු වෙලා යාලුවෝ එකතුනත් ඒ ලයිෆ රේටිංග බලන්න කඩයකින් කන්න ගියත් ඒ ලයිෆ රේටිං කල ඒ වගේ ඒ වගේ එකක් බැලෝම මාකර එකක් මේ අර ස්ටාටරැක් වගේ අලුතෙන් අර මේ ස්පිනෝ් එකතින් ජෝක එකක් එක් කියන එක මොකක්ද මංගෙද කිව්වා තිල් නටඇවිල්ලා ඒක නම ඇවිල්ලා මතකනෑන ඒක ඇවිල්ලත්තනම මේ ඒකව තිල්ල කියප කතාම තියෙන හැබැයි එක වෙන්නේ මිනිස්සු බෝට් කරන්න මූ නරක මනස්සේ මූ හොඳ මනස්සෙක් කියලා බෝටින් එකක් හැබැයි අර්ගෙත් හෙදාගන්න ෆෝන් එක හැමෝගේ මතේ තියෙනවා හැම සෝෂල් ඉන්ටරක්ෂණ එක පස්සම රේට් කරන දැන් අපි උබයගේ ලොබට අපි රේට් කරන අපි උබට රේට් කන ලංකා බ්‍රව රේට් කන් බැන් අබුද්ධිකින්න නෑ සාමාන්‍යයෙන් රේට් කරන්න මේ කියන්නේ කටිය මේ රයිඩව රේට් කරනවාද ගොඩක් ගොඩක් කරන්න ස්කිප් කල්ල යන ඒ කරන සමාරු ඒරන්න වැරදක් හොඳ කර හටකුව රෙට් කන්නවාට එතන මට ගෝන්නේ අපි මාකර් ෆෙස්බුක් පේජක්ක බයින්න ගියත් අවුලකරුවන්න බයි ටිවිසිරිස් බලන්න මං කියගෙන කරන ට බ්‍රෝගස් බලන් හොඳයි බෙට කෝසෝල් හොඳයි ඒ ඇවිල්ලා අර්ගෙස් පිනෝස මොකක්ද බ්‍රේකින් බ ස්ටෝ ඉටසි බ්ලකිෂ් හොඳයි බ්ලයින්ස් පොට් බලන්න වයි බලන්න එක බ්‍රෝක්ලන් 99 හොඳයි ඩීසි ලෙජන් සෝ් මරෝ බයික් බලන එකක් හොඳ නෑ ෆැමිලි ගයිතින් හැමෝම් බලන්නගන්න ඉරත් ප්‍රශ් ෝ් බෝඩ් කියන හොඳයි ගේම ෝ රෝන්ඩ බලනොකට ජීනියස් හොඳ ජීනියස් කියෙන හොඳයි මේ ඇල්බට ටයින්ස්ටයින්ගේ මේ ලයි් ස්ටෝරී ඒක ඒක ටිකක් හොඳයි ගොතම් බැට්මෑන් කතාව හවස් of කාඩ්ස් එන්න ඇනිතියි එනට පරණ එපිසෝඩ් ටික හොඳයි ඔල්ව සනින් ෆිලිඩෙල්පිය හොඳයි අර ඒකර දැට්සවන්ටේ ෂෝ ගහපු අයම ගහප එක ඊළඟට තින මෙන්න මේ සාමනි බලනය ගොඩක් දන්න තිය මේ වැල්ලා රනිකං මොනාදමට කියන්නේ නිකං අර ලේසිටව කියලක ලේසිටව කියල ගැන අර වැඩි කන්සට්‍රේට් කරන්න ඕන්නතුව නමු ටෙක්නෝජි ගැන රාම බලන්න හුලන්ට විශෝස් ජේම්ස් මේක තියෙන ද රියසම්බල කියලා එපිසෝඩ් YouTube තියෙන හැබැයි ඩවලෝඩ් කර ගලවල සත් යාට කරන්න හැම එකම ගලවල කෑටි හයි කල කියන මේක වැඩ කරන්න මේ කැල්ලීමයි ලෙන්ඩරයක් ලෙන්ඩරයක් ඒ වගේ ඒක හරි එන ඊළඟට මැන්හැටන් ප්‍රජෙක්ට හොඳයි ගැන නිියක්ලිය බෝම්බ එක කතාව සීරිස් එක ඒක හොඳයි ඊටස ඒජන්ට ඔප් ශීල් තියෙන එක බලන්න එපා ඒ වයි මොඩන් පැමිලි හොඳයි ඉනාවෙන්න මිස්ට රෝබෝට් මම නැවැත්තුවා ඔලු දෙන්න ගත්ත ඒකයි වැල්ලේ ඒක ඔලු රිදන්න ගත්තමන් සීසටියක් බල්ලා නාකෝස් uh, මයිදන්න තිල්න්න බලන්න ඒක දෙයක් හොඳයි ප්‍රීච uh, කියල එකක් තියෙන uh, ඒක ඇවිල්ලර ඩීමන් ගෝඩ් ඒ වගේ අයක නැත්තම ගාඩ් ලංකායින එන්න පිස්සුව එක ඇතොද කොන්ටික වයිස් බලන අපුවරගුම් ගැනීම සැන්සේ තිල්ල බල මන්න අල්ලන්න මතිල්ලකි හිට බලන්න ඒත් කැන්සල් එක ගොඩ නෙට්ලික් ෝස් කැන්සල් වන පගේ දස්ටික මේකනිසායි ඇමරිකන් ගෝඩ් බලන දෙකාල ආ බලන්න බලන්න දෙකක් ඉතර බලන්න එක සොෆ් පෝන් බලනවා <laughs> මං එකතයි බල මේ ශර්ලොක් ඉතින් හැමෝම් බලනන සිලිකන් වැලි හොඳයි සුපර්ගල් සාමාන්‍යමට සුපර්නචුරල්දයි බලන්න මෝන ඒගැන් ඒක මෙහෙමයි හෙන්න එකන්නේ ස්ටෝරි ලයින් එක හරියට බලාගෙන ගියව හෙන ඉන්ට්‍රස්ටිං ගැන්නේ තිල්ලවනත් දන්න ඒක මේ ෆෑන් ලයින්න ඒක මේ ඔහෝ යනවා වෙච්ච දේවල් හොයනවා හිස්ට්‍රිය ගැන හොයනවා ඒගැන හර එක්සයිටිං දිට බලන්න එක හොඳයි ටැබූ මැක්සා ඒක නිකන් අර අමුතු පරණ කාලෙ කතා ද හන්ඩ හොඳයි අර එක මේ අර ෆිල්ම් කරපට හමට ලස්සන නැව් ඔව මාර්ස ද හන්ඩ හොඳයි කොපි කඩේ වගේ <laughs> ඒ හන්ඩඩුයි ඇත්තටම ගත්ත හන්ඩඩුයි හින්දී අරමන සෝපෝ ප්‍රයක ගත්ත ලොක වෙනසන්න හන්ඩ පලවෙනි සීසන්න වගේ හොඳයි ඇමරිකන් සොඳයි එක සිර එක ඒක තියෙන කෝල්ඩ් බෝ කාලේ රශයන් ස්පයිස් ලංකාට බික් බැන් ෙරති හන්න දෙන්න ද ෆලස්් ගන්න දෙන්න ද ගෝස් බර්ග හොඳයි ද ග්‍රන්ටුව එක ග්‍රන්ටෝ කියන්නේ ටොප් ගියවලින් කැටලල ජන කාල්සනයි මේ කට්ටිය හදපු ටීවිශෝ එක ලාස් මෑනොන්නත් හොඳයි තිල්න්න තයිමට එක වලනිකම බලන්න ලාශප් ටිකක් පලන සීසන් හොඳයි දෙවනි සීසන් හත්තරනි වගේ සීසන් ඉඳ අවුල් නේද ලාශප් බුද්ධ බලන්න වයිට්න බල ඒක මත් දෙකත් දුහද බැලවා ඊට වඩ බැල ඊළඟට තිනද මාවලස් මිස් මසේ ලේකකන් අර ස්ටෝරි කතා කියන එක එක හොඳ එක දැමසනු මිඩල් චෝර එක මම්බල්ල ද ඕවේ අර කතා ඒ ඕවල් කියනගේ තමයි තින් ඒක ඇවිල් ඇත්තටම ස්ටාටරක් වගේ හදප එක හැබැයි කොමඩි විදිට හදප එක එකත් කරන හැම මිෂන් එක යන මකරට නට හැමදාම ස්ටෝරි ලයින්න එකයි නමුත් ඒක අරවාගේටයක් කරු ෆන් මනාහර එකක් තින රෑන්ච් හොඳයි ඒකත් මේ නෙට්ලික් එක uh, ඊළඟට බෝකින් ඩෙඩ් යම් පෝප් හොඳ අන්න යම් පෝප් මැක්ස ඒක ඇවිල්ල වැටිකන්න එක පෝප් ගැන ඉතිලවෙල ඒ කෝම්බිය හොඳයි උඹ බලන්න පොඩ්ඩ පනහක් කිවරයි පොඩ්ඩ දෙන්න මේ වෑන විදියට යන්න මකක්දර පැල්ලට යන්න වයිකින් සඳයි මන්න කෝමියෝ රැල්ල නෙමේ බෑ ඒගැන ටික දෙනයි බලන්නේ නෑනෑ ෆෙස්බුක් ඉන්න ගවල ඉන්නම් බලන්න ඉල බලන්න යුටබේ විතරන බයිකින් සොඳයි වෙස්ටවල් හොඳයි යංඇන් හංග්‍රී ටිකක්ෂේ යං ෂෙල්ටන් හොඳයි අයුර ඔය මම් බලන්න මත් මේ ටීවි සිරිස්නම් බැලිවෙන ළඟකද අර අන්තිමට ස්ට්‍රේන්ජති දකොද සල්ලවර කරා දෙක දැන් කට්ටිය බලන්න මංකෝමද මෙයා කරන්න ෝ.ඉන්ෆ කියල සයිට් ඇතින එකට අවශ්‍ය තමන්ගේ බලන්න එපිසෝට්ික දම්ම තනි ආරස ෆීඩක් දෙෙන ට පිසෝඩ්ඩ කාපුගන් ආරස ෆීඩ දෙන මට එක්ටවල දන ස්ටවල දන කොම ඒ ආරස ෆීඩ් එක තමගේ ටොරන් ලයින්ට එක දැම්මට පස්සේ රට ටයිම් කල තිබන උදේට මසිද්ජ කන ඩ සරලයි තව තප ගොඩක් දැම කෙලිම ස්ත්‍රීම් කල්ලත් බලන්න නෑ රෑට රෑට ඩේට මම මම ඇත්තම කතාකොත් නෙට්ෆලික්ස් ලංකාවට එන්න කලිනුත් මම සල්ලිදිල නෙට්ලික් බල සල්ලි ගෙවලා නෙට්ෆලික්ස් අරගෙන ඒකට වීපනට සල්ලි වෙනම ගෙවලා බැලුව නමුත් මම්බල ලංකාට මංහිතම කොෆිසිලි හරියට පල්ලි කල ඒ අයින් කලම ලංකාගේ කවට්කද එතු ලංකා දෙන ටිකයි ඇමරිකා දෙන ටික වෙන සැබයි ගෙවන ගන එකයි අසාධාරණය මංකරපටි මං කම්පලීටලි හොරෙන් බලන්නේ හොරම සැටලයික් ගත්තත් ඔය සින්න දීනනේ සැටලයි ගත්ත ගත්තම දන්න හොප් හම චනල්ලකම නියේෂන් ලර සම් අර ඔක්කොමත් හරිමට අර කොමඩි සෙන්ට්‍රල්ලක යන මොකක්ද කද්දේකර ගොම්බූරුව හතර දෙනෙක් මේ මොකක් හරි ජෝක කරන ඉම් ප්‍රක්ටිකල් ජෝකස් අන්න අම්මී මට ඇතර වෙලාටිත ගඟකට පයින්න මම නංකගේ පනිනවා උන් උන් නමදාගෙන හරියට සල්ලිදීල පේ කල් අරගෙන ඕක මචන් එපිසෝඩ්ඩක් ගන්න එපිසෝඩ්ඩක් ගන්න ක්‍රිපිට් කන හැබ හොඳම චනල්ල එක මට දැනට හෝනේ Um, මම් පොඩි කන ඩිස්නි චනල් ඉන්ටර්ශල්ල ඒක හැනා මොන්ටන විසටබලි පලේස් ඒකන් වරනික දාලාහ බලන් ඉන්න පුලායික ටීවී බලනවා කියන අපි ස්ටෙස් ගන්න ඕන එකක් නෙමේන ඒකන්න ඒක දාන්න මිනිහ කියලා දැන් බැලු හම දැන් අපේ ගවල්ල හෙමන මේ පහත් අටහාමාරයෙන් පස්සේ මන්න කාටක කොල්ලක්ක දෙන්න <laughs> අවුලෙන් ඉන්න කට ලෝගෙතරට ගහලා ඒගලල්ලකි ටීවල කරන්න මිනිසුව ස්ට්‍රෙස් කරන්නේ හෙමයි අර කූට ව්‍යාපාර මෙහෙම ගෑනුමින ඇදාලන්නේ අර යාල් වෙලා අර රූපහින කියන කෙනෙකට සතුට බින්දනයක් දෙන්න ඕන එක මේ අයියෝ අයියෝ ඕක තමයි සත් ඇතිනේ ඇතිනේ ඉනඩිද ඇති හර්ෂයාව නෑ හර්ෂය අයහමාට එනවාගවට නෑ තවන බොරු කියපන් කර අපි එනකම් බලන්න නගල මේ ඩිට කිව්වා මේ මහිතන් එන ගන්න ගන්න ඔපිස කොයි කොදින්න ඔ අනිවාරල අනිවාර කෙල්ල කවාගෙන යන්න ඇද <laughs> හරි එනම් හැමෝටම සුපසතිය ලබන සතියම්බේ වන අප ෂා කර ෂයා කරන්න ටිටි <laughs> <laughs> ටිටි